හොඳයි අවසරයි හාමුදුරනේ මට තවත් ප්‍රශ්නයක් මටත් අහන්න තියෙනවා. දැන් ස්වාම බුදුරජාණන් වහන්සේ වගේම සමහර අවස්ථාවලදී කියනවා මේ මේ අගසව් ස්වාමීන් වහන්සේලාව හමු වෙන්න ආවා කියලා මේ ආලෝකයන් පිට කරමින් බ්‍රහ්මෝරු බ්‍රහ්මයන්. එතකොට ඒ ඒ ඔක්කොමලා රූපාවචර රූපාවචර. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ට පහළ වෙලා නෑ නේද මේ මේ සෝතායතන. චක්කායතන සෝතායතන තියෙනවා රූපාවචර බං. ආ සෝතායතනලන්ට නැත්තේ ඝාන જીවහා කාය ඒ ටිකයි නැත්තේ. ඒකට ප්‍රශ්න අහන්නේ කොහොමද ඒගොල්ලෝ? <laughs> නෑ ඒගොල්ලන්ට ඉතින් දැන් කතා කරන්න බැරි කමක් නෑනේ දැන් ජීවහායතනය නෑ කියලා කියන්නේ කට නැහැදිව නැහැ කියන එක නෙමෙයි. ඒ දිවේ පිහිටලා තියෙන අර රසය දැනගන්නා සූක්ෂම ප්‍රසාද රූප ටික නැහැ කියන එකයි. එතකොට ඒගොල්ලන්ට ඉතින් අපි දන්නේ නැහැ ඒගොල්ලන්ට කටක් තියද දිවක් තියද කියලා. කොහොම හරි අදහස් ප්‍රකාශ කිරීමට බාධාවක් නැහැ. සහ අදහස් ශ්‍රවණය කිරීමට බාධාවකුත් නැහැ. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් තේරණ අවශ්‍යයි.